විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි වසර 1797 වියනාවේ උපන් ලෝපෝජිත ජර්මන් ජාතික ෆ්‍රාන්ස් පීටර් ෂූබර්ට් ආදරවන්තියකට වෑයාමේ ඇසෙන්නට සලස්වන සෙරනීඩිය නොහොත් නිශාවැයුම ලොව සිටින අතිදක්ෂ වයලීන වාදකයෙකු සංගීතඥයෙකු වන ඊශ්‍රායල් ජාතික ඉත්සාක් පර්ල්මන් ශ්‍රී ලාංකික පියානෝ වාද්‍ය ශිල්පියෙකු වන රොහන්ද සිල්වා සමග ඉතා චමත්කාර ලෙස ඉදිරිපත් කළ අයුරු ඉවසිල්ලෙන් සංයමයෙන් රස විඳිමු. Thank you. ඉන්දියානු රාගධාරී සංගීතයේ අති දැවැන්තයෙකු බඩේ ගුලාම් අලි ඛාන් ගැයූ ශාස්ත්‍රීය ගීයක් කාකරු සජනේ එවැනි ගැයුම් සඳහා වැඩි ඇල්මක් නොදක්වන ශ්‍රාවකයන්ගේ අවධානය දිනා ගන්නා අයුරින් ඊට බටහිර සංගීත ඌරුවද මුසු කරමින් ස්නිටි මිශ්‍රා ගැයුවේ මේ ආකාරයටයි. තමාටම අනන්‍ය ඊට ආකර්ශනීය හඬකින් ගී ගැයූ නාරද දිසාසේකරයන් ගැටවර වියට එළඹෙද්දීම ගායනා කළ පළමු ගීය නැවත කවදාවත් අපට අසන්නට නොලැබේවි යන විශ්වාසය බිඳ දමමින් paludu වූ තැටියකින් මතු කරගත් අසම්පූර්ණ ගීතය යලිත් වතාවක් අප හිතවත් හේමන්ත සපරමාදුගේ මැදිහත් වීමෙන් ශ්‍රාවක ඔබට ශ්‍රවණය කළ හැකි මට්ටමට සකස් කරගත හැකි වූවා. ගීපද කරුණාරත්න අභිෂේකරයන්ගේ මියුරු සංගීතය MK රොක්සාමිගේ පුංචි රත්තරන් පුතා. ලා ලා ලා ලා ලා ලා ලා ලා මමයි අම්මේ ඔබේ රත්තරන් පුතා ඉක්මු වෙලා කොත්තු දෙමි කීවසින් කතා පිටමලයි රෝතමලයි ලස්සනයි ඉතා අන්න හරි අම්මලගෙන් ඒ වගේ පුතා la la la la la la la la la la la la la la la la la la la කොල අහුලාලා පොඩි උතුමු හදාලා සැලඳ ගනිමු අපේ නුසේ මලක් ගසලා කොල අහුලාලා පොඩි උතුමු හදාලා සැලඳ ගනිමු අපේ නුසේ මලක් ගසලා මමයි අම්මේ ඔබේ රත්තරන් පුතා කිස්සු වෙලා තොත්තු දෙමි ඒවොතින් කතා ඉච්චමලයි රෝසමලයි ලස්සනයි උතා අන්න හරි අම්ම ළඟින් ඒ වගේ පුතා la la la la la la la la la la la la la la la la la la la කවදි කවදි හොයාලා හැඩමාල හදාලා කලන ගනිමු අපේ ගෙලේ මුතුයි කියලා කිරි කවදි හොයාලා හැඩමාල හදාලා කලන ගනිමු අපේ ගෙලේ හා මුතුයි කියලා මමයි අම්මේ ඔබේ රත්තරන් පුතා වෙලා පොත් දෙමි කිව්සින් කතා ඉච්ඡමලයි හොතමලයි ලස්සනයි නිසා අන්න හරි අම්මලමින් ඒ වගේ පුතා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා ලා කොස්කොල අහුලාලා පොඩියොටුම හදාලා Kalanganu apelu se malagadala, kuskula hulala, uliotnu hadala. Kalanganu apelu se ha malagadala. Mamai amme oberat rantuta, itu elak otu deni kivosun kata. මලයි හුස මලයි ලස්සනයි නිතා අන්න හරි අම්ම ළඟින් ඒ වගේ පුතා ඉතා ප්‍රසන්න ගැඹුරු කටහඬකට හිමිකම් ලැබූ මෑතකදී අපහැර ගිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එල්මෝ ප්‍රනාන්දු නිවේදකයාණන් ඔබට මතක ඇති. ඒ දවස ඔහු ඉදිරිපත් කළ වෙළඳ වැඩසටහනකින් අපට අසන්නට ලැබුණු මෙම ජර්මන් ගීතේ තනින් තනදී ඇසෙන සුරතල් ලදරු හඬ අපගේ සිංහල ගීත කිහිපයකටම රුවාගෙන ඇති බැව් ගීතය ශ්‍රවණය කිරීමේදී ඔබට තහවුරු වේවි. Ich bin der Babysitter von der ganzen Stadt. und weil das alte Baby schon ein Hobby hat. Er singt so gern den Baby, Babysitter, Boogie Woogie Song und er geht. Man hört sehr viel die Babys musikalisch singen und viele von Musik verstehen auch sonst ein Ding. Und jedes Mal, wenn ich denke, sie Windeln bin, dann macht es in den Boden herzumbringen? Mein Girl hat keinen Tag für mich alleine Zeit. Zum Küssen fehlt uns meistens die Gelegenheit, weil in Madame das Baby in der Wiege schreit. Und das geht maar zo en baby die rond hier gebeuren. Ik staan de tijd niet papieren weer. Dan breng ik met een baby land en baby tot de zon der geest. කලකට ඉහත හරවත් රසවත් ත්‍රිනාට්‍ය නැරඹිය හැකි යුගයක් තිබූ වග අපට මෙන්ම ඔබටද මතක ඇති. ඒවට ඇතුළත් සංගීතයේද ප්‍රශස්ත මට්ටමක තිබූ බවද ඒ හා සමග සිහිපත් වේවි. ඩී.බී. නිහාල්සිංහන්ගේ නදී ගීතයට ඇතුළත් මේ මියුරු තේමා සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහයි. Thank you. විවිධ රටවල මියුරු ගී හා සංගීතාංග රස විඳීමටයි විශ්වමధుර බටහිර ගායනය හා බැඳුණු යොඩ්ලින් ක්‍රමයට කටහඬ හසුරවමින් ගී ගැයීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. යුක්‍රේනියානු ලාබාල දැරියක් සංගීත තරගයකදී තමාගේ වයසට වඩා ඉහළ දස්කම් දැක්වුවේ මේ ආකාරයටයි. Thank you. හරීන්ද්‍ර ලියනගේ හේමාංගනී සමරක්කොඩි හේමන්ත සපරමාදු මහේන්ද්‍ර වික්‍රමාරච්චි සමග සමන්ත පියසෝම නිෂ්පාදන සහාය අචලා ගුණසේකර නිෂ්පාදන අධීක්ෂණය අසෝකා බාලසූරිය විශ්ව මధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න